අපි කමඨහන් වාර්තාවලට කලින් මේ දේශනාවේ අර මොන තේරෙන්සන් තියෙනවනම් පොඩ්ඩක් කතා බහ කරන්න බලමු. තේරෙන් සමයිනේ සානන්ත. ඔව්. මේ සානන්ත දැන් අර ඉස්සාන පස්සලා විස්තර කරගෙන යන තැනදී කියනවානේ මේ මූර්ත සති දින කෙනාට මේක වදාරන්නේ නැහැ කියලා. එහෙමයි. එතකොට සානන්ත මේ මූර්ත සති කියන එක මොන වගේ මට්ටමේ මොට සතියක්ද? ඒක නැත්තම් එහෙම කෙනාට දැන් මුට සතියක් තියෙන කෙනාට කොහොමද මේක හදාගන්නේ සතිය? මේ දක්වා දිනු ක්‍රමයකට. ඒක එකක්. තව එකක් තියෙන සනස් දෙක එකපාර අහන්න. දැන් ওই චිත්තානුපස්සනා ඒ කොටසෙදී එතකොට ඒ දැන් උභාසික අපක්ෂපාතී නිරීක්ෂණය කියන තැනට එනකොට අපි මේ ආස්වාස ප්‍රස්වාස කියන එකේ ඉතින් වෙන් වෙලා දෙක කරන්නේ ඒක නැත්තම් ඒක දැනෙන ස්වභාවය පසුපසින් කියලා පැත්තකින් තියෙන විදිහෙන්ද ඒක කොහොමද සම්පේ අපක්ෂපාත නිරීක්ෂණය ආස්වාස ප්‍රසවාස කියන එක එතකොට එතනදී ජෙදර විදිහට කොහොම වහන්සේ විස්තර කරනවා මූලිකව කායනුපසනාව දැන් ওই මුල්ටස්සති කතාව ඇත්තටම තියෙන්නේ කායනුපසනාවෙන් පස්සේ වට බලන සූත්‍රයේ එතකොට මූලිකව කියන්නේ අපි කායඤ්ඤ තරහං වදාමි කියලා. එක්තරා කයක් හුස්ම කියලා කියන්නේ එක්තරා කයක් ඇටියට දේශනා කරන්නේ. එතකොට මූලිකව අපිට කායනුපසනාවට එන්න ගොඩාක් කමටහන් භාවිතා කරන්න පුළුවන්. අසුභ භාවිතා කරන්න පුළුවන්. ධාතු මනසිකාරය භාවිතා කරන්න පුළුවන්. මෛත්‍රියත් පුළුවන්. අතරම කියනවා නම් වෙන මොනවා හරි පුළුවන්. ඒ විදිහට මොනවා හරි දෙයක් මෙනෙහි කරලා වගේ දෙයකින් ශරීරයේ මතට වෙනවා. නමුත් එතනට එන්නේ එතකොට අර අනික් භාවනා ක්‍රම අර අව탁සිරට ලක් කරනව නෙවෙයි. ඒ වුණාට අර ප්‍රබල විදිහේ සතියක්ම අත්‍යවශ්‍ය නොවන බවකුයි මේකෙන් හැඟෙන්නේ අපිට. මේකෙන් තේරෙන්නේ මට තේරෙන හැටියට. නමුත් අපි මේ ප්‍රබල සතියේකට නැත්නම් සතියේදී දියුණු තියුණු බවක් ඉගෙන ගන්න පටන් ගන්නවා ආශ්වාසය එක්ක ඉන්න ඉගෙන ගන්නකොට ඒ කියන්නේ ඕක කෙටි නම් කෙටි දිග නම් දිග හැටියට උගන්වනකොට දැන් කෙටි නම් ඒ කෙටි කියලා දැනගන්නේ ඒ ආශ්වාසය හෝ ප්‍රාශ්වාසයේ මුල මැද අග කියන කාරණා වන්වල ඉන්න පුළුවන් වුණොත් එතකොට මේ ආශ්වාසයත් එක්කම ඉන්න පුළුවන් වෙන තරමට හිතේ තැම්පත්කමක් තිබ්බොත් නේ එතකොට ඕකේ මුල සහ මැද සහ අග කියලා කියන පටන් ගැනීම සහ අවසානය කියලා කියන මේ කාරණාව ගත්තොත් එහෙම එතකොට ඒවා අර කියන සම්පජඤ්ඤ ගුණනේ දැන් එතකොට චුට්ට චුට්ට අපිය පුරුදු වෙමින් පවතිනවා මේ කියන තැනට එන්න. අතරම කියනවා නම් උපතින් කවුරුවත් කෙනෙක් කියන්න අමාරුයි හොඳට සිහිය තියනවා සම්පජඤ්ඤය තියනවා කියලා. බුදු පියාණන් වහන්සේ ඒ කියන තැනට එයාව හදාගෙන එනවා. මට තේරෙන හැටියට. ඒ කියන තැනට මේකේ නාම සකස් කරගෙන යනවා. දැන් ගිරිමානන්ද වගේ සූත්‍රයක බලුවොත් එහෙම ඒක හොඳටම තේරෙනවා. ඕක තවත් විස්තර විදිහට ගොඩාක් විස්තර කරලා ගොඩාක් පැතිවලින් සකස් කරගෙන සකස් කරගෙන සකස් කරගෙන එනවා. ඒ කියන සිහිය සිහිය තුලින් සැනසෙන්න පුළුවන් කියන ඒ ඒ අවධියට ගන්න. අන්න එහෙම වෙනකොට ඔතන සම්පජන්‍ය කියන එක තේරෙනවා කියන කාරණාවත් එක්ක බලනකොට අර සම්පජන්‍ය තුල තියෙන ලක්ෂණය තමයි විජිතා වේදනා උපජ්ජන්ති විජිතා උපට්ඨහන්ති විජිතා අබ්බත්තං ගච්ඡන්ති. දැනගෙනම වේදනා සංඥා සිතුවිලි කියන මේ තුනම අදාළයි යොකට. දැනගෙනම ඇති වෙනවා දැනගෙනම පවතිනවා දැනගෙනම නැති වෙලා යනවා. නමුත් සිහිය එහෙමනම් අපිට තේරුම් ගන්න පුළුවන් සම්පජාන්‍ය නැති සිහිය මොකයි කියලා කියන්නේ. ඕක ඇතිවීම, පැවතීම සහ නැතිවීම කියන මේ කාරණා ත්‍රිත්වය එහෙමම ස්පර්ශ කරන්න බැරි කමක් තියෙන කෙනෙක් වෙනවා. ඒක හැමෝටම බෑ. ඕ ඒකට පුළුවන් වෙනම විශේෂ ඥාන තියෙන කට්ටිය විතරයි ඉන්නේ කියලා එහෙමම විශ්වාස කරන්න පැහැදිලිවම කියනවා. කොක මොකද මටත් බෑ මුල. දැන් පුළුවන් කියලා කියන නෙවෙයි. නමුත් ධර්මයේ තියෙන ওই ක්‍රමයට එක්ක බුදු පියාණන් වහන්සේ අපිට උගන්වන මේ රටාවත් එක්ක කරගෙන යනකොට කවදා හෝ දවසකදී අපි ওই කියන තැනටපත් වෙන්න පටන් ගන්නවා. අන්න එහෙම වුණාම අපි සුදුසු බවක් ඇති වෙනවා සුදුසුකමක් ඇති වෙනවා අර ඔය කියන චිත්තානුපස්සන කොටස් වේදනානුපස්සනාවේ කොටස් චිත්තානුපස්සනාවේ කොටස් සිදු කරන්න. ඉතින් ඊළඟ ප්‍රශ්නේ තමයි අර ඔය කියන අපක්ෂපාතී නිරීක්ෂකය නිරීක්ෂකයා කියන තැනට එනකොට හුස්ම තිබ්බද නැද්ද කියන එක. ගොඩක් වෙලාවට මම විග්‍රහ කළේ මේ දවස්වල විග්‍රහ කළේ අර ප්‍රීති කොටස ඉවර වුණාට පස්සේ සුඛ කොටස ස්පර්ශ සුඛ කොටස ස්පර්ශ කළාට පස්සේ හෝ ඒ ආසන්නය තුලදී තමයි ඔය කියන චිත්තානුපස්සනාවේ කොටස් ටික ස්පර්ශ කරන්න පටන් ගන්න කියලා. එතකොට ඇත්තටම කියනවා නම් මේ කියන වකවානුව වෙනකොට අපි අර ප්‍රීතිය කියන එකේ ගිරිලා ඉන්න ස්වභාවයක් කියන්න පුළුවන්. එතකොට හුස්ම කියන එක ඇත්තටම අපිට වමනාම කරන සාධකයක් නොවෙන්නත් පුළුවන්. සමහරක් විට හුස්ම කියන එක නැති වෙලා තියෙන්නත් පුළුවන්. ඇත්තටම කියනවා නම් සමහර විටක හෝ හුස්ම ඒ තරම්ම අතිසියුම් වෙන්නත් පුළුවන්. බොහොම සියුම් වෙන්න පුළුවන්. හැබැයි භවනාව තුළ තියෙන හොඳක් තමයි ඒ අතිසියුම් චූටි කාරණා ටික හරියට කොහොමද කියන්නේ? මයික්‍රොස්කෝප් අර චූටි දේවල් ලොකු කරලා බලන එකක් වගේ ඒ පොඩි ප්‍රීතියක් වගේ දෙයක් අපිට වර්ධනය කරගන්න පුළුවන්කමක් හම්බ වෙනවා. ඒකයි ඒ හිත ඒ වගේ හිතක් සුසර වුණොත් තමයි අර ගන්න ආස්වාසයක් පාසා ප්‍රාස්වාසයක් පාසා මුළු ශරීරයේම තියෙන කම්පන සහ චංචල. එහෙම නැත්නම් මුළු ශරීරයේම සිද්ධ වෙන ප්‍රතික්‍රියාවන් ටික බිඳ දරා ගන්න පුළුවන්කමක් හම්බ වෙනවා. එතකොට කොහොම නමුත් ඔය කියන අපක්ෂපාතී නිරීක්ෂකයා කියන තැනට එනකොට අර අර ආපස්සට මෙනෙහි කරන්න පුළුවන් ලක්ෂණ ටිකට ගිහිල්ලා ඒව ඔක්කොම ටික දැකලා ඒව තියෙන තාක්කල් එන කෙනාට ඕමනා නම් හුස්මකට ආපහු යන්නත් පුළුවන් එහෙම නැතිනම් ප්‍රීතියකට හෝ සුඛයකට යන්නත් පුළුවන් එහෙම නැතිනම් ඒ දේවල් වලට නොයා ඉන්නත් පුළුවන් කියන ලක්ෂණය මම කියන්නේ. ඒක එතකොට අපි තේරුම් ගන්නේ දැන් ඔය කියන හුස්ම කියන එක හිතෙන්න පුළුවන්ම අර මූලිකව තිබ්බ වගේ නිකන් රළු හද ග්‍රෝස් හුස්මක් වෙන්න පුළුවන් කියලා එහෙම එකක් වෙන්න තියෙන අවස්ථාව ගොඩක් අඩුයි අතන කියනවා. ඔය වගේ මටමක් වෙනකොට එයාගේ හුස්ම බොහෝම අඩු තැනක තියෙන පුළුවන්. සමහරකට නැති වෙලා තියෙනත් පුළුවන් ප්‍රශ්නයක්. එයාට හිත එහාට මෙහාට කලබල වෙනවා නම් ආපස්සට ගැට ගහගන්න සාධකයේ බවට විතරයි හුස්ම පරිවර්තනය වෙන්නේ. ඒ හැරෙන්න හුස්මෙන් වෙන මොකක්වත් ඇත්තටම කෙරෙන්නේ නැහැ ඊට පස්සේ. ඒ වගේ මට්ටමක් තුළ මොකද ඒ ඔක්කොම ටික අර ප්‍රඥාවට අදාළ වෙන කාරණා වගේ තියෙන හින්දා ඒ පැත්තෙන් ඒ කාරණා ටික බලාගෙන යන්න පටන් ගන්නවා. කොහොමත් මේ වගේ වෙනකොට තමයි අපිට තේරෙන්න ගන්නේ අර මොට සිහියක් තියෙනවා නම් ওই ටික ඇත්තටම අල්ලන්න අමාරුයි කියන්නේ. සම්පජන්යෙන් තොර නම් එහෙම නැත්නම් ඇති නැතිව දකින්න තරම් හිතේ තැම්පත් කමක් නැතිනම් ඉවසීමක් නැත්නම් ඒ දේවල් දකින්න බෑ නේද කියන එක අපිට තේරෙන්න ගන්න. කාලයාගේ ඇවෑමෙන් කොහොම නමුත් භවනාව අපිට කරුණු කාරණා පෙන්වලා දෙවි. හොඳම දේ තියෙන්නේ අර යෝච අපම්පිසුත්වාන ධම්මං කායන පස්සති කියනා වගේ යම් කිසි පොඩ්ඩක් සමන් දීලා ඉගෙනගෙන ඒක බහුම් කායන පස්සති බොහෝ කොට කායිකව ස්පර්ශ කරන්න පටන් ගන්න ඕන. අන්න ඒ කෙනාට තමයි ධර්ම මාර්ගය තුළ ප්‍රයෝජනයක් හමු වෙන්නේ. කාලයක් යනකොට අපි කොහොමද මේ කියන අපි අපි ගාව තියෙනවා මේ මුට්ටසටි කියන කොටස ඇත ඇත්ත හොඳ ප්‍රශ්නයක් ඒක. ඒ දේවල් ටික කාලයක් යනකොට ඇත්තටම කාලයක් ගන්නවා. කාලයක් යනකොට තමයි වෙනස් වෙලා වෙනස් වෙලා තියෙන දේවල් සිහියට දාගන්න තැනකට හෝ සිහිය තුලින් බලන තැනකට අපිපත් වෙනවා. තවත් පැත්තකින් කියනවා නම් මගේ පැත්තෙන් මමත් ආස්වාසය සහ ප්‍රාස්වාසය කියන එක දකින්න ඔය කියන සතිය හම්බ වුණාට පස්සේ අවුරුදු 3ක් විතර ගත්තා. එකකන් ආස්වාසේ සහ ප්‍රාස්වාසේ කියන එක ප්‍රධාන භාවනා අරමුණක් කරගන්න හිතුවේ නැහැ. ආවා ඒක දැනුණා නැතුව නෙමෙයි. නමුත් ඉතර ගණන් ගන්න කියන්නේ. මොකද ඊට වඩා ඒක දුවන තැන් වැඩි වුණා මගේ අතම කියනවා. දැන් ඔයයන්ට මේ සාකච්ඡා කරන්න හරි පුළුවන්කමක් තියෙනවා. අතීකට සැරයක් වගේ. මම ඇතින් ඔහොම එකක් වෙන්නේ නැහැ. මට තිබෙන්නේ නැහැ. ඉතින් ඒක හන්දා මට මට උදව්වට හිටියේ කමඨාන් වර්තා විතරයි. ඒ කාලේ මුලදී කියනවනම් ඊට පස්සේ කාලයක් තිස්සේ ඒකයි අර චුට්ට චුට්ට චුට්ට චුට්ට කරන්නේ. දැන් මම අර මුලින්ම කිව්වේ මම පටන් ගත්තේ කෝපින් කියලා. එතකොට ඒ වගේ අර අර මූලික සිහිය හදාගෙන එන කෙනාව ඒ කියන මොන සිහියෙන් නිදහස් වෙන තැනකට දවසකදීපත් වෙන්න පුළුවන්. අන්න එතකොට තමයි අපිව සකස් වෙන්නේ හොඳටම සිහිය තියෙන තැනට. ඒක තියෙන පොඩි සාධාරණ ඇතරම කියනවා නම් අර කියාපු බොජ්ජංග අංග වලින් ගන්නකොට අපි එතකොට ලස්සනට සකස් වෙලා තියෙනවා හිත තැම්පත් කරගන්න පුළුවන් සමාධි ලක්ෂණත් එක්ක ප්‍රීති ලක්ෂණත් එක්ක ඇවිල්ලා තියෙනවා. ඉතින් මම හිතනවා කාලයාගේ ඇවෑමෙන් තමයි මේක පරිපූර්ණ වෙන්නේ කියලා. සන්නස්ස තව එකක් දැන් ඔබ අතර චිත්ත සංකාර ගැන කියන තැන අපක්ෂපාතී නිරීක්ෂණය ගැන ඒ කිව්වන සම්නස්ස එතකොටයි ඒ ඒක බොහොම සියුම් කාරණා බව තේරෙනවා වහන්සේ ඒ කිව්ව එක. එතකොට ඒ ඒක කියන්නේ හැම එකක්ම සංස්කාරයක් විදිහට දකින්න එක නේ සංස. ඒ කියන්නේ අර කැමැතිද අකමැතිද අමනාපද අර වහන්සේ පිටිපස්සේ ඉඳන් තල්ලු කරන ද්විතිය පිරිසෝ තණ්හාව කියන එක එයාට ඕන විදිහට දැන් පිටින් අපි දකින්න දෙයට අපි ඒක අපි අකමැති වෙන්න පුළුවන් පාවිච්චි කරන්නේ අර අපි අපේ හිතන අපිට ඒන අදහසේ විදිහට කියලා එතකොට ඒ ඒ ඒ ඒක එතකොට සනන්ත අර වහන්සේ කිව්වේ මේ ඇඳුමක් අඳගෙන ඉන්න එකක් දැක්කොත් එයා එතකොට අපි සමාජයට එක මනාප වෙන්න පුළුවන් සමාජයට අමනාප වෙන්න පුළුවන් එහෙම කියලා ඒක අර පිටිපස්සෙන් ඉන්න ද්විතීය පුරුෂ සංහාව කියන එක්කලාගේ මෙහෙවීමක් වගේ කියලා එතකොට චිත්ත සංකාර කියන තැනදී ඔබ හසු අපක්ෂපාතී නිරීක්ෂණය. එතකොට ඒ දෙකටම සාදර වෙන එක විදිහටම. එහෙමද සන්නස? ඒ දෙක ඒ කියන්නේ ඒ කියන්නේ ඒ ඒ එක එක අවධියක් තමයි අපි දැන් අපි ඒකෙන් අපිව හදාගෙන යන්නේ අවසානයේදී ඕකෙන් විනිර්මුක්ත වෙන තැනටයි. ඕකෙන් නිදහස් වෙන තැනටයි. එතකොට මේ නිදහස් වෙන තැනට යන්න බෑ අපිට. ඒකයි අර මේක අර අනු අනුකුබ්බ ක්‍රියා අනුකුබ්බ සික්ඛා අනුකුබ්බ කටිපදා එහෙම වචනයක් තියෙන්නේ ඒ කියන්නේ මට තේරෙන හැටිත් තථාගතයන් වහන්සේ අපිව ඔය කියන ප්‍රශ්නේ තියෙන විත්‍ය තේරුම් ගන්න කියලා කියනවා ඉස්සෙල්ලා ඊළඟට ඒ ප්‍රශ්නෙට පරිබාහිර නැත්නම් ඒ ඒ ඒ ප්‍රශ්නය එහෙම දැක්කා වුණාට අපේ හිතේ කෙලෙස් හටගන්න පුළුවන්කම තිබ්බා වුණාට ඒ කෙලෙස් වලට අභිභව අභිභව යන්න ඕන නැත්නම් ඒ කෙලෙස් අනුමත නොකරන්න ඕන කියලා අදහසක් තියෙනවා කියලා තවත් පැත්තකින් අපේ හිතේම අදහසක් තියෙන්න පුළුවන්. ඒක ඔයයන්ටත් ප්‍රායෝගිකත් ඇති. එතකොට අපිට උගන්වනවා අර මූලික කතාව තියෙන විදියට ඉගෙන ගන්න මේ හිතේ. ඒ වගේම මේ මූලිකව මේකට එපා කියන එකත් එක්ක ඕක ඒක ඒ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් වෙන විදිහට තියෙන අනිත් අදහසත් මේකේ තියෙනවා කියන එක දැනගන්න කියලා. එතකොට ඒ දෙක දැනගන්නේ මොකටද? අපිව අරන් යන්නයි මේකේ අර අභිප්‍රමෝදයේ පැත්තට. සමාහිත පැත්තට සහ විමුක්ත පැත්තට ගෙනියන්න ඒ පාරයි මේ හදලා දෙන්නේ කියන එකයි මම විශ්වාස කරන්නේ. මේක අපිට එක පාරටම දැක ගමන් සංඛාර ටික නිරෝධය කරගන්න ආ මේක දැක්ක සංඛාර අයින් කරගන්න ඕන කියන ඒ තැනට යන්න මම හිතනවා තථාගතයන් වහන්සේ අපිට කියලා දෙන ක්‍රමයයි මේ කියලා. මේක එක පාරම කරන්න පුළුවන් හපංකමක් නෙවෙන්න ඕන මේකට. එහෙම පුළුවන්කමක් තියෙනවා නම් තථාගතයන් වහන්සේ මං හිතන්නේ නෑ මේ තරමේ පාරක් මේකේ අරන් යනවා ඇති කියලා. බලන්න ඔහුගේ අස්සේ බලනකොට කොච්චර පිරෙනවද බලන්නකෝ. කායිකව බලනකොට කායිකව තියෙන ඒ ඒ ස්වභාවයන් ටික අර ෆීලිංස් කියලා කියන ඉංග්‍රීසියෙන් ඒ වින්දනයන් ටික මාර පිරිල්ලක් පෙරන අවසානට පස්සද්දි ගුණ ටික විතරක් ඉතුරු කරගන්න. බුදු සහැල්ලු ගුණ ටික විතරක් ඉතුරු කරගන්න. ඒකත් පෙරලා අවසානයේ ශරීරේ නැතු ප්‍රීතිය විතරක් මේ සුඛය විතරක් ඉතුරු කරගන්න. එතකොට ඔය කියන සුඛය ඇත්තම කියනවා නම් මානසිකව දැනෙන එකක් කායිකව දැනෙන එකකට වඩා පාළිය තියෙනවා එතන විසක්තිය. එතකොට මේක කොයිතරම්නම් පිළිල්ලක් පිරෙනවද? අන්න එතනට ආවට පස්සේ තමයි කියන්නේ අමින් මේක තමයි මේක ස්පිරිට් එක තියෙන්නේ කියලා. ඒ වගේම තමයි අර හිත තුලක් තියෙන දැන් මම භාවිතා කරපු වචනයක් තමයි මගේ තියෙන හොඳ මගේ තියෙන මොකද්ද එකට භාවිතා කරපු වචනේ තමයි අපක්ෂපාතී නිරීක්ෂකයා කියන උතනට. හැබැයි ඒක මම දැක්කේ අර අර අර අර අර හිත දිහා බලාගෙන ඉන්නවා කියන එන්නේ අර්ථය තමයි මම ඕක කියන්න උත්සාහ කළේ. නමුත් තමයි ඒක නෙවෙයි මේක තුල තියෙන ඉම. මම සමාව ගන්න ඕන. ඒ අතින් කියනවා නම් මේ ධර්ම සාකච්ඡාවට දාපු නම හැටියට තියෙන අපක්ෂපාතී නිරීක්ෂණය කියලා. නමුත් අපක්ෂපාතී නිරීක්ෂණයෙන් අපි එහාට යන්න ඕන. එතකොට මට තේරෙන හැටියට ඔය කියන කාරණාව බුදු වහන්සේ අපිට කියලා දෙන්නේ අර කියන විනිර්මුක්ත භාවයට යන්න ඒ කියන විදිහේ නිදහස් වෙන්න හදලා දෙන මානසික මාර්ගය හැටියටයි මානසික පාර හැටියටයි මේක පේන්නේ නැති පාරක් නෙව නමුත් මේ පේන්නේ නැති පාරේ අපිට පෙන්වලා දෙන්න පුතේ ඔයගොල්ලෝ මෙන්න මෙහෙම මෙහෙම කාරණා දකින්න පටන් ගන්නේවි මේ හිත ඇතුලේ තියෙනවා ඒ කාරණාවන් වලින් හිත හිතෙන් සංසිඳෙන්න පුළුවන් කාරණා දකින්න ගන්නදී ආන්න එතකොට ඔන්න පේන්න පටන් ගන්නවා මේ හිත ඇතුලේ තියෙනවා සංසිඳවන්න පුළුවන් පැත්තකුත් ප්‍රශ්න වැඩි කරන්න පුළුවන් පැත්තකුත් ඕනෑම කාරණාවක් පිටිපස්සේ තියෙනවා ඊළඟට උගන්වනවා ආ එහෙනම් අර ප්‍රශ්න වැඩි කරන්න ඕන පැත්ත නෙවෙයි හිත ටිකක් කුල්මත් කරගෙන ඉන්න ඕන පැති භාවිතා කරන්න පුළුවන් එහෙම නැතිනම් සමාහිත කරන්න ඕන පැති භාවිතා කරන්න පුළුවන් එහෙම නැතිනම් නිදහස් වෙන්න ඕන කියන පැති භාවිතා කරන්න පුළුවන් කියලා එතකොට ඔය කියන නිදහස් වෙන්න ඕන කියන පැති ළඟට එනකොට අපිට ඊළඟට තමයි අහුවෙන්නේ අර කියන ධම්මානුපස්සනාවේ කොටස් කාරණාවල් ටික. ඉතින් ආමේ මම විශ්වාස කරන හැටියට මේවා ඒ කියන ගමන යන්න බුදු පියාණන් වහන්සේම ඇඳපු චිත්‍රය. උන්වහන්සේගේ තියෙන ਸਰවඥ ඥාණයට උන්වහන්සේටම විශේෂ වෙන උන්වහන්සේටම තේරෙන ඒ පාරයි මේ පෙන්වලා තියෙන්නේ. දැන් අපි වගේ නම් හිතන්නේ බලන්නකෝ කොහේ හරි මොකක් හරි එකක් තියනවා නම් එකපාරම ඩග් ගාලා අයින් කරන්න ඕ බැහැර කළා දාන්න අන්න එහෙමනේ හිතන්නේ නමුත් ඒක බැහැර කළා වුණාට අපේ හිතෙන් ඒක බැහැර වෙන්නේ නැහැ මම මේ කියන මෙහෙම කිව්වම ඔයාලට තේරෙවි ඉත කවුරු හරි කෙනෙක්ව අපේ ජීවිතේ අපි හිතමු අපිත් එක්ක තරහ වුණා කියන කව හරි කෙනෙක් ඒ තරහ වෙච්ච කෙනෙක් අපි හිතනවා හරි මම ආයෙ කතා කරන්නේ නම්බරේ બ્લોක් කරනවා ඒක කරපු ඉක්මනින් ඒක කරපු සැනින් එයාව අපේ ඔළුවෙන් අයින් වෙන්නේ නැහැ මම හිතන්නේ ඔයයන් සාධාරණ නැති මේ කියන කතාව. ඒ ඒ අයින් නොවෙන එක අයින් කරවන්න තමයි මේ කියන මාර්ගය අපිට පෙන්වන්නේ. මේ කියන පාර අපිට පෙන්වන්නේ. එහෙම දෙයක් කෙරෙනවා නම් මේ සසරෙන් නැත්තම් ওই දුකෙන් නිදහස් වෙන්න ඕන නම් ඒ නිදහස් වෙන ඒකෙන් අයින් වෙන ඒ ක්‍රමය තමයි මෙන්න මේ විදිහට යන්නේ. අන්න ඒක එක තැනක් තමයි යන්නේ ওই කියන පක්ෂපාතී නිරීක්ෂණය ඇටියට සඳහන් වෙන්නේ. එතම කියනවා නම් භාවනාව තුළ එතකොට සූත්‍රය තුළ ගත්තාම එතනින් එහාට තව ටිකක් කතා වෙනවා. එහෙමයි සන්නස්. ඔබ වහන්සේ নমස්කාර වේවා. මම කැමති මේ පොඩි අදහසක් විදියට ඉදිරිපත් කරන්න මොකද මේ දැන් සතිය දිනු කිරීම නැත්නම් අප්‍රක්ෂපාතී නිරීක්ෂකයා ගැන වහන්සේ අද දේශනා කරපු නිසා මම අපේ මේ වෛද්‍ය මිත්‍රෙත් ඉන්නවා මෙතන දොස්තර නෝනවරු තුන්දෙනෙක් ඉන්නවා කුසුමක් කළා වගේ ඉන්නවා ඒගොල්ලෝ දැන් මෙතන මේ මේක සතිය කියන එක පුරුද්දක් වගේ අපි දිනු කරගන්න ඕනේ අපි ධර්මයට එහා විද්‍යාව පැත්තෙන් වගේ බැලුවොත් මම හිතන්නේ මේකේ මොලේ ක්‍රියාකාරීත්වයක් විදිහට තමයි මේ හැම වෙලෙම පුරුද්දක් විදිහට අපි ඒ කරන දේටත් පොඩි සිතක් කරලා මම දැන් ඇවිදිනවා මම දැන් කෑම ගන්න යනවා මම දැන් ඇඳුම් ඇඳ ගන්න යනවා අනේ වගේ එක පුරුද්දක් හැබිට් එකක් වගේ. එතකොට මම අහලා තියෙනවා මගේ වෛද්‍ය දැනුම බිඳුවයි නමුත් මේ බ්‍රේන් එක ප්ලාස්ටික් ඒකේ පාත් හදන්න පුළුවන් කියලා නියුරෝන්ස් ද මොකක් හරි ඒක මේ ඒක ඉලාස්ටික් විදිහට ඒව වෙනස් කරන්න පුළුවන් කියලා දැන් උදාහරණයකට අපි බත් කන්න ඉස්සර අත හොදන එක පුරුද්දක් විදිහට වෙනවා. මූණ හොදන්න ඉස්සර දත් මදිනක වෙනම නේ. ඒ වගේ මට මතකයි ධම්මජීව ස්වාමීන් වහන්සේත් ඔය වගේ කියන එක ප්ලාස්ටික්. ඉතින් ඒ වගේ මේ පුරුද්දක් විදිහට අපි මේක කොහොමද ඇති කරගන්නේ, දියුණු කරගන්නේ කියන එක මේ මේ පුළුවන් මේගොල්ලන්ට අදහසක් දක්වන්න මේක මේ විද්‍යාත්මක පැත්තෙනුත් විද්‍යාත්මක පැත්ත. එහෙමයි. එහෙමයි. මම හිතන්නේ ඒ වගේ අර අපේ සතිපාසලෙත් ඔය වගේ ડોක්ටර්ස්ලා ගොඩක් ඔය ප්‍රෝග්‍රෑම් කරනවා. ඡායා ඉන්නවා මල්කාන්ති ඉන්නවා ඉන්ද්‍රාන් කවුරු හරි ඒගොල්ලන්ට අදහසක් දක්වන්න පුළුවන් මේ එතකොට අනික් අයට මම හිතනවා ප්‍රයෝජනවත් වෙයි කියලා ඒක සතිය දිනු කර ගැනීමට මචන් අපේ අර මෙහෙණින්නාසේ සම්බන්ධ වෙලා ඉන්න කුරුණෑගලින් එයාටත් පුළුවන් අදහසක් දක්වන්න ඉන්නවනම් ඒ ඒක හොඳ ප්‍රශ්නයක් ඇත්තටම මේ දැන් මේ මේ සිහිය නැත්තම් මයින්ඩ්ෆුල්නස් කියන එක ඒ කියන්නේ බටහිර තත් 70 ගණන් වල ගිහිල්ලා ඒගොල්ලෝ ඒක දැන් කියන්නේ අපේ බුද්ධ ආගමෙන් තමයි ඇත්තට මේක ගියේ පෙරදිග රටවල්වල දැන් අවුරුදු 1000 ගණන් තිස්සේ අපි මේක පුරුදු කරපු දෙයන්නේ නමුත් බටහිරට 70 ගණන් වල වගේ ගිහිල්ලා ඒගොල්ලෝ ඒක අධ්‍යයනය කරලා ඒගොල්ලෝ ඒකෙන් නිපදවුවා එක එක මේ චිකිත්සක ක්‍රම ඒ කියන්නේ මයින්ඩ්ෆුල්නස් කියන එක පාවිච්චි කරලා නොයෙකුත් ක්‍රමවේද තියෙනවා මේ සයිකෝതെරපි දෙන්න. නමුත් ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඇත්තට මේ දුකෙන් නිදහස් වීමක් නේ මේකේ අවසාන ප්‍රතිඵලය හැටියට. නමුත් ඒකේ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ මේ එක්ක ස්ට්‍රෙස් එක රිලීව් කරන්න, එහෙම නැත්නම් මානසික රෝගවලට මේ විසඳුමක් හැටියට, එහෙම නැත්නම් අර මේ මොනවාද අර දැන් ඒගොල්ලෝ කියන්නේ මේ සම්පූර්ණ මේකේ අනිත් පැත්තනේ දැන් ඒ කියන්නේ දැන් ප්‍රසන්ට් මොමන්ට් එකේ ඉන්නකොට අපිට තියෙන ශබ්ද ඇහෙනවා, අපිට තියෙන ඒ ඒ ලස්සන දේවල් තව තීව්‍රව පේනවා ඒක විඳින්න කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඉතින් ඒ කියන්නේ අර බුද්ධ ආගමන සම්පයක් කරන්න බෑ කොහොමද? අනික දැන් දැන් මේ සතිය පුහුණු කරන්න ක්‍රමවේද හැටියට ඒගොල්ලෝ ඒ අර ශරීරය වෙත හිත ගේන්න තමයි කියන්නේ බ්‍රීදිං වලට නැත්නම් අර කියන්නේ ශරීරයේ බොඩි ස්කෑනින් කියලා එකක් තියෙන කියන්නේ ශරීරයේ උඩ ඉඳලා පල්ලෙහාට දක්වා මොනවද තියෙන වේදනා ඉරියව් ඒව ගැන ඒවට හිත ගන්න එක ප්‍රෙසන්ට් මොමන්ට් එකට හිත ගන්න. ඒව හරි කියන්නේ දැන් අපි දැන් මේ ධර්ම සාකච්ඡා කරනකොට හරිම සරල මේ පුංචි දේවල් ඒගොල්ලෝ කියන්නේ. මේකත් එක්ක කම්පෙයාර් කරන්න බෑ කියලායි මට හිතෙන්නේ. වෙන අදහස් දක්වනවද කවුරු හරි? ඒක හොඳයි නේද ස්වාමින් වහන්සේ? දැන් ඒගොල්ලෝ සරලව ප්‍රයෝජන ගන්නවා. දැන් අපි ඊට වැඩි යනවනේ ඉස්සරහට මේකේ හරේ සොයාගෙන නමුත් බටහිර කරන්නේ ඒකෙන් ඒ ඉදිනදා ජීවිතයට ප්‍රයෝජන ගන්න එකනේ ඒගොල්ලෝ කරන්නේ. එහෙමයි. ඔව් එදිනෙදා ජීවිතයේ අර ස්ට්‍රෙසර්ස් ඒ පීඩන ඒවා ඒවට මේ විසඳුමක් හැටියට තමයි හොඳට මතක තියාගන්න. ඒ ඒ වගේ ඔබ්ජෙක්ටිව් තමයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. ඒක ඇත්ත මේ ඡාය මම ආයි මමත්වත් එක්ක එකඟ වෙනවා. මෙහි වුණත් මේ ගොඩක් සයිකෝതെරපි මේ මානසික ලෙඩුන්ගේ වලදී සයිකෝതെරපි වලට ඒගොල්ලෝ අවධානය යොමු කරපුවාම ඒගොල්ලෝ ගොඩක් අපේ භාවනා ක්‍රම බ්‍රීතිං සුවසනය කරන එක සක්මන් කරන එක ගොඩක් ඒ වාගේ දේවල් භාවිතා කරනවා කර වර්තමානයේ හිත තැම්පත් කරගන්න. අර දැන් um, um, අපිට මේ යම්කිසි ඇන්සයිටි එකක් වගේ ආවහම අපේ අර හුස්ම ගැනීම ඉක්මන් වෙනවා හෘද ස්පන්දනය වැඩි වෙනවා ඒ වගේ දේවල් වලටත් මේගොල්ලෝ බීදින් ටෙක්නික් කියලා දෙනවා මේ රෝගීන්ට භාවිතා කරන. ඒ කියන්නේ um, සිහියෙන් හිමින් හුස්ම ගන්න uh, අර මොනවාද සිම්පතටික් පරාසිම්පතටික් කියලා ඉච්ඡානුග අනිච්ඡානුග ස්නායු පද්ධති තියෙන දැන් uh, අනිච්ඡානුග ස්නායු පද්ධතියේ ප්‍රකට වෙන විදිහට හුස්ම ගන්න පුරුදු කරන. ඒ කියන්නේ බඩ පිම්බෙන හැටියට, පපුව පිම්බෙන හැටියට නෙමෙයි, බඩ පිම්බෙන හැටියට බඩටත් අත තියලා ඒ වගේ හුස්ම ගන්න පුරුදු කරන. ඒකට අර ශරීරයේ ඉතුරු අවයව ටික පොඩ්ඩක් calm down වෙලා මේ anxiety එක නැත්තම් ඒ අර නොසන්සුන් ගතිය අඩු වෙනවා. ඒ ඒ වගේ ක්‍රම තියෙනවා. ගොඩක් වර්තමානයේ ගොඩක් සයිකෝതെරපි වල ඇත්තට ඒවා හරි ඒ වගේ ක්‍රම තමයි මෙහි ගොඩ ඕස්ට්‍රේලියාවේ ගොඩක් සයිකෝതെරපි වල රිෆර් කරපුවාම ඒ ගොඩක් භාවිතා කරන්නේ බ්‍රීතින් එක්සර්සයිස් වර්තමාන ටෙක්නික් තමයි. මේ ඉතින් හරි සන්තෝෂයි බන් බුද්ධ දර්ශනයේ තියෙන දේවල් ඒගොල්ලෝ ඒ තරමටම අරගෙන තියෙනවා කියන එක නේද? මම හිතනවා දැන් දමජි හාමුදුරන්ගේ ආගමනයත් එක්ක සතිය ඉස්කෝල වලට යන්න යනවා මම හිතන්නේ දන්නේ හැටියට අධ්‍යාපන ශාස්ත්‍රයට යන්න යනවා ලංකාවේ. ඕ ඒක ඇත්තටම ලොකු අපිට කියන්න පුළුවන් පුනරුදයක් කියලා. ලොකු දෙයක් ඒක. එතනම ලොකු දෙයක්. ඔව්. එතකොට ගොඩක් ලොකු වෙනසක් වේවි කියලා බලාපොරොත්තු වෙනවා. ඔව් මේ මම දැක්කා ඊයේ පෙරේද ස්වාමීන් වහන්සේ දේශනාවක කරා මේ මුස්ලිම් පොඩි ගෑනු ළමයි මේ හොඳට කරනවා ඒගොල්ලන්ගෙන් අපිට ගිහිල්ලා ඉගෙන ගන්න ඕනේ කියලා මේ ලොකු අයට විහිළුවට වගේ කිව්වා දැන් අර පොඩි ළමයින්ට ඒක කිව්වහම හිත පිරිසිදු නිසා ටක් ගාලා අල්ලගන්න පුළුවන් නේ මම හිතන්නේ නේද එහෙම දෙයක් තියෙනවා මෙතන මේ සතිය පුරුදු කිරීම තමයි ඉතින් අවසාන වශයෙන් අපි කවුරුත් මේ උනන්දු වෙලා කරගන්න ඕනේ නේද ස්වාමීන් වහන්සේ කොහොමද මේක අර සර හැටියට හරි කොටස් හැටියට හරි අපිව අභ්‍යන්තරයට අභ්‍යන්තරයට අරගෙන යාවි. උත්තම කියනවා නම් ඔය කියන ඔය කියන මාර්ගයේ ආපස්සට ආපස්සට එන්න වුණාම අපිට හම්බ වෙන්න පුළුවන් මම මෙහෙම කියන්නම්. හැබැයි එක එක්කෙනාට වෙනස් වෙනවා. දැන් මුලදී අපි ඔට්ටු වුණා කියන්නකො නාසිකාග්‍රේම හුස්ම හොයන්න. එහෙම. ඔව් ඔතනම කියන ඔට්ටු වුණා කියන්නකො. නමුත් පසු කාලීනව අපිට හම්බ වෙන්න පුළුවන් ওই කියන කාරණා ටික සිද්ධ කළාට පස්සේ කායනුපස්සනාවට එන්න ලේසි එකක් වගේ දෙයක් අල්ලගන්න පුළුවන් කමක් හම්බ වෙන්න පුළුවන්. එහෙම. වේදනානුපස්සනාවට එන්න ලේසි වෙන මොකක් හරි විදිහක් හමු වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අර මේකේ අස්සෙන් ඊළඟට අපිට තව තව තව තව ඇති මතු කර ගන්න පුළුවන්. හැබැයි මේක කරන්න මේක කරන්න කියලා කියන්න නම් මම හිතන්නේ සාධාරණයි කියලා කියන එක. තමන්ගේ භාවනාව තුළින් තමන්ගේ පුහුණුව තුළින් තමන්ට ගෝචර වෙන විදිහට ඒවා සිද්ධ වෙවි කියලා තමයි මනසස කරන්නේ. කොහොම නමුත් සිහිය දියුණු කරන එක වටිනාකමක් තියෙනවා. ඒක පුරුදු කරන එක. හැබැයි මෙහෙම එකක් මට කියන්න පුළුවන්. භාවනාවක් කරනවා නම් අපි එක භාවනාවක් කාලයක් තිස්සේ කරන්නේ. ඕ ජීවිතේට එකක් කරලා ඔය ඔක්කොම එක්තරා තැනකදී එකක් වෙනවා. සම්බන්ධ වෙනවා, මුණ ගැහෙනවා. කොහොම නමුත් එහෙම නැත්නම් තවත් විදිහකට කිව්වොත් ඕනම භවනාවක් කරලා ආපස්සට අවසානට අවසානට එනකොට කොහොම සතිපට්ඨානයට එන්න සිද්ධ වෙනවා. ඒක සිද්ධ වීමක්මයි. ඔය එකකින්ද අර එකකින් අනිත් එකකට තව එකකින් තව එකකට වගේ හිත යවන්නේ නැතුව භවනාව කරගන්න ඕන. අනිත් එක තමයි අර මේ භවනාව සම්බන්ධයෙන් ගන්න උපදේශ වලදී සමහර උපදේශ තියෙන්න පුළුවන් අපි මූලිකවම ඔය ඉංග්‍රීසියෙන් කියන ක්‍රෑෂ් කියලා අර හරස් වෙන උපදෙස් හම්බ වෙන්න පුළුවන්. ඒකින්ද ගොඩක් පරිසම් සහගත වෙන්න ඕන මූලිකව භවනාවක් වෙනවා එතකොට ඒ කියන්නේ මූලිකව පසු කාලීනව නම් අපේ හිතපත් වේවි අර අත්තං ගන්නාති අනත්තානං විච්ඡති කියනා වගේ අර්ථය අරගෙන අනර්ථය බැහැර කරන්න. ඒ කියන වගේ මානසිකත්වයකටපත් වේවි. එතකම් අපි ගොඩක් පරිසම් වෙන්න ඕන ඒ වගේන. ඉතින් එක භාවනාවක් කරන එක හොඳයි වගේම ඒක නිතර නිතර පුදු කරන එක හොඳයි වගේම සාමාන්‍ය ජීවිතයටත් ගලප ගන්න පුළුවන් භාවනාවක් අල්ලගන්න එක වටිනවා ඒත් ඒක ඉතින් සතියේ ඇත්තටම හරිම තාර්කිකයි වගේම දාර්ශනිකයි කියලා කියන්න පුළුවන් මේකෙන් ඔය කියපු අර නෝනලව කියපු විදිහේ මේ ප්‍රශ්න වලට උත්තර කියනවා වගේම ඇතර මේකත් සූත්‍රයේ තියෙනවනේ අර ශෝක පරිද්දමානං සමතික්කමාය දුක්ඛ දෝමනස්ථානං අත්ංගමාය කියන ඒ දෙක තියෙනවා. එතකොට බටහිර සහ ඔය කියන ඔය කියන වෛද්‍ය විද්‍යානුකූලව ඒකොල්ලෝ ඔය කියන ප්‍රශ්න දෙක ස්පර්ශ කරලා තියෙනවා තමයි. නමුත් අර ඥායස අධිකමාය නිබ්බානස ප්‍රතිකරණාය කියන ඒ කාරණා දෙක අල්ලන්නේ ඒගොල්ලන්ට තේරෙන්නේ නැති වෙනවා. එතකොට ඒවා අල්ලන විදිය තමයි එහෙමනම් කථාගතයන් වහන්සේ මේ කියන ආකාරය වලට දේශනා කරන්නේ. ඒකත් ඔය කියන සතිය දියුණු කිරීමට ක්‍රමෝපායක් හැටියට දේශනා කරන භාවනාවක් වශයෙන් ගත්තොත් නම් ආනාපාන සතිය තමයි මුල ඉඳලා අගටම හරිම ලස්සනට මේක විස්තර කරන එක කාරණා 16ක් එක්කම හරි හරි අපූර්වට විස්තර කරලා තියෙනවා. ඉතින් ඔබ දේශනාවක් ගතත් තථාගතයන් වහන්සේ දේශනා කරන මට මතකයි පහුගිය දවසක සූත්‍රයක් බලනකොට තිබ්බා ආ සන්තිහි වික්කවේ කියලා කියන මෙහෙම භාවනා කරන අය තියෙනවා මොනවද අසුබ වඩනවා මෛත්‍රිය වඩනවා බුධානුස්සති කරනවා චාගානුස්සති කරනවා දේවතානුස්සති කරනවා එහෙම එහෙම අයත් ඉන්නවා කියලා කියලා තථාගතයන් වහන්සේ අවසානෙට කියනවා ආනාපානේ වදන අයත් ඉන්නවා ආනාපානේ කියන්නේ මහත්ඵලයි මහානිසංසයි කියන. මේක එක භාවනා ක්‍රමයකටවත් ඒ විදිහට දේශනා කරන්නේ නැති තථාගතයන් වහන්සේ ආනාපාන සතියට මහත්ඵල හොත් මහත්ඵල හොත් මහානිසංසෝ කියලා ගොඩාක් ලොකු වර්ණනාවක් කරනවා. ඒකේ තේරුම මේක ඒ තරමටම අපේ ජීවිතයට අතිබද්ධ වෙන එකක් වෙන්න පුළුවන්. ඒ කාණ්ඩ පුළුවන් තරම් සිහිය පුරුදු කරන එක පුරුදු කරන්න අය හොඳ. ඉතින් මම උත්සාහවන්ත වුණේ ආනාපාන සතිය හරහා ඒ කියන භාවනා ක්‍රමය කරගෙන යන්න පුළුවන් අපි කියමු කර ටිප්ස් කියලා කියන්නේ ඉංග්‍රීසියෙන්. ඒ වගේම මේ අධ්‍යක්ෂී මට සහ ගුරුවරුන්ගෙන් දැනගෙන තියෙනවත් එක්ක ඒවා පෙළටත් ගැලපෙනවා නම් තමයි මම කිව්වේ. අන්න ඒ වගේ කාරණා ඔයත්න්ට ඉදිරිපත් කරන්න උත්සාහවන්ත වුණේ. ඒව භාවිතා කරන්න භාවිතා කරලා බලන්න ওই කියන සාමාන්‍ය ජීවිතයේ ප්‍රශ්න විසඳන්න ඇත්තටම අපිටම පුළුවන්කමක් හම්බ වෙවි. තමන් තියෙන දේ දැනගත්තා නම් මෙතනම විසඳන්න පුළුවන්කමක් හම්බ වෙවි. වගේම අභ්‍යන්තරික හරිය හැටියට ගත්තොත් සංසාරිකව තියෙන මේ සංසාරික ප්‍රශ්නේ නිදහස් වෙන්න ඥානයක් නැති කරගන්නවා වගේම නිවනක් දකින්නත් ওই කියන භාවනාව හේතු වස්තාව වෙවි කියනවා බලාපොරොත්තු වෙනවා. එහෙමයි ස්වාමීනි. තව ප්‍රශ්න තියෙනවද? හරි අදහසක් තියෙනවද? අහන්න කැමතියි මම. එහෙමයි. කුසුමම මොකද කියන්නේ? සාවිනාස් මන්නම් හිතුවේ ඉතින් මම දන්නේ මම ටිකක් බයයි කියන්න. ඒ වුණත් ඒ වුණත් මම කියන්නේ නම් මේක මේ දැන් ඔබ වහන්සේ අපි කරන කතාව වුණත් දැන් බලනකොට ස්පර්ශයක් ඇතුලේනේ මේ කරන්නේ. දැන් ඔබ වහන්සේ ධර්ම දේශනාවක් කරනවා අපි ඒකට ප්‍රශ්න අහනවා. ඔබ වහන්සේ ආයෙත් ධර්ම දෙය ඒක ක්‍රියාවලියක් විදිහට තමයි මම නම් බලන්නේ. ඒක දැන් ස්පර්ශයක් නිසා ඇති වෙන ක්‍රියාවලියක් විදිහට තමයි මන්ට ජීවිතේ වැටහීමක් හෝ මොකක් හරි තියෙන්නේ. ඒක අස්සෙන් රින් යනවා මේ සක්කාය දිට්ඨිය කියන එක රින්ග රින්ග එක ඩිලූෂන් එකක් වශයෙන් අපිව ඩිස්ටර්බ් කරන්න හදනවා. නමුත් ඉතින් අපි ඒකට ඉඩ නොදී අනේක තමයි මම නම් කරන්නේ. හ්ම්. එච්චරයි මට කියන්න තියෙන්නේ. ඉතින් මම දන්නේ ඒක ඇතුලේ තව ගොඩක් කියන්න තියෙනවා. ඒ වුණාට ඉතින් ඒවා මේ වෙලාවේ කියන්න අමාරුයි. දැන් කුසුමක් අයින්ද මම ඒක හරස් ප්‍රශ්නයක් අහන්නේ දැන් කුසුමක්කට මේ ඩිලූෂන් එකක් එනවා කියන එක පේන්නේ කුසුමක්කා සතියෙන් ඉන්න නිසානේ. දැන් ඒ ඔව් සතිය සතිය තමයි මුල සතියෙන් තමයි ඔය ස්පර්ශයක් වෙනවා දැන් දැන් මේ අපි ස්වාමින් දරු ස්වාමින් වහන්සේගෙන් බණ අහනවා ගෞරවයෙන් ඒක ඇත්ත. ඒ එතනක් තියෙන්නේ ස්පර්ශය නිසා ඇතිවෙන ක්‍රියාවලියක් බව වැටහි. ඔව් ඒ වැටහීම කුදුමක්කට අවබෝධ වෙන්නේ කුදුමක්ක සතියෙන්න ඉන්න නිසා නේද? අපිට එහෙම වෙන්නේ නැහැ. එහෙම එහෙම වෙන්නේ නැති මොන කාරණයක්ද කියන එක සතියෙන් ඉන්න බව ඇත්ත. ඉතින් මට වැටෙන්නේ ওই ටික තමයි. අපි ස්වාමීන් වහන්සේගෙම එක දැනගමුකෝ අදහස කොහොමද ඒක? සිද්ධ වෙන්නේ මමමයි අමාරු යන්නේ මේව අපි දරන අදහස් එක අපි දකින ආකාරයත් එක්ක ඒ දේවල් අපිට විග්‍රහ කරන්න පුළුවන්කමක් එනවා ඒක ඇත්ත. සමහර විට ආසන්න කාලයකදී කියවපු පොතක් හේතු වෙන්න පුළුවන් ඒකට. එහෙම වෙන්නත් පුළුවන්. කොහොම නමුත් සමස්තයක් හැටියට ගත්තොත් එහෙම සිහියෙන් ඉන්නවා නම් අපිට ඒක තුල එතනින් නතර වෙන්න පුළුවන් නම් ඒක හොඳයි වෙනත් දෙයක් ඒකට ඇඳගන්නේ නැතුව මොකද මේක තුල තියෙන ගැඹුර කියන එක අපිට මේකේ අස්සෙන් එළියට එන්න ඕන මේක අස්සෙන් උයි එළියට එන්නේ මේක අස්සෙන් උයි පේන්න පටන් ගන්නෙ අන්න එහෙම ස්වභාවයක් තමයි ධහම තුල තියෙන්නේ එතකොට ඒත් එක්ක ඔයි කියන කාරණා ඒ විදිහට සිද්ධ වෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ අතන. අපිට කියන්න බෑ මොකක් හරි දෙයක වැරද්දක් තියෙනවා හෝ නිවැරද්දක් තියෙනවා කියලා. එහෙම කිසිම දෙයක් කියන්න බෑ. ඒකයි රජෙන්ෂා හාමුදුරුවෝ කියන්නේ හරි භාවනාව මොකද්ද වැරදි භාවනාව මොකද්ද කියලා ඇහුවට පස්සේ දෙන උත්තරේ නෑ හරි භාවනාවකුත් නෑ වැරදි භාවනාවක් කියලා එකක්වත් නෑ කියලා කියනවා. ඇත්ත කතාව. අපි අපි අපි වෙන ගත්තොත් අපි ඉන්න ස්වභාවය තුළ අපි දකින කෝණය තුළ අපිට පේන දේවල් ටික හරි ඒක සාපේක්ෂ වෙනවා අපි දකින ස්වභාවයට. ඒක ඇත්තම කමක් නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. කොහොමනම් සතියෙන් ඉන්න තාකල් අපිට තේරෙන්න පටන් ගන්නවා මේ දේවල් අපි ග්‍රහණය කරගන්නේ මොන ස්වභාවයකදීද කියලා මොන විදිහේ කෝණයකින්ද මොන විදිහේ අභිලාෂයක් මතින්ද වගේ කියන අර්ථයක් තේරෙන්න ගන්නේදී අන්න ඒවත් එක්ක තමයි ඔය කියන මමත්වයේ රිංගලා යනවා නම් සකාජිතය කියන එක රිංගලා යනවා නම් එයාට අවකාශ හම්බ වෙන්නේ කොහෙන්ද? ඇයි එහෙම අවකාශයක් හම්බ වෙන්නේ? මොකක් හින්දාද? ඇයි එයා රිංගන්නේ? ඇයි එයාට මේ තියෙන කනුමත කරන්න බැයිද? අන්න ඒ වගේ තැනකට අපි එන්න පටන් ගන්න. කොහොමනම් සිහිම තමයි එතකොට මේ හැම එකකටම ප්‍රධාන වෙන්නේ. අපිට මේ හැම එකකම තේරෙන්නේ අර තථාගතයන් වහන්සේගේ දේශනාවේ තියෙන ඒ කාරණා ඇත්ත කියන එක පේන්න ගන්නවා. අපේ භාවනාව තුළිනුත්. ඇත්තටම කියනවා නම් ඔය ඔය සිහියේ මට්ටම් තියනවා කියන එක මට තේරුණාට පස්සේ භාවනා කරනකොට පස්සේ ඕක කතා කරන්න විදිහක් තිබ්බේ නැත්නම් මට විශ්වාස කරන්න තිබ්බේ පුළුවන් උනේ නැහැ. මොකද දේශනාවේ මට ඕක හම්බුනේ නැති හින්දා. මොකද ඒ කාලේ දේශනාව කියවන්න ගත්තාම අර කියවන්නේ අර එක කතාව වෙන්න පුළුවන්. මූලිකව පේන අර ගොඩක් ප්‍රසිද්ධියේ පේන කාරණා විතරක් වෙන්න පුළුවන්. නමුත් පසුකාලීනව තමයි අර ලෝකාමුදුත් එක්ක කතා කරනකොට උන්වහන්සේලා කිව්වේ ඔය අර පේ පේ කියන දේන කාරණා තියෙනනේ ඒවත් දැකලා ඇති සූත්‍රය තුල. ඒවා ඒ හරියට එන්න ඕන කාරණාව දාලා කියවන්න. සූත්‍රය සිංහලටත් වඩා පාලියෙන්ම කියවන්න ඉතින් ආ ඒ විදිහට වෙන්න වුණාම තමයි කාලයක් යනකොට තමයි මේකෙදී නර අනිත්පන්න තේරෙන්න ගත්තේ. එතකොට තමයි ඔය කියාපාර සිහිය ආපස්සට මුලට වැටෙනවා. ඒ වැටෙනකොට ආපහු අපි මුල ඉන්නේ මූලිකම තැනේමයි. එහෙමනම් ආපහු වැඩේ පටන් ගන්න ඕන මුලින් ඉඳලම කියන. අන්න ඒ වගේ කාරණා දැනෙන්න තේරෙන්න පටන් ගත්තේ. ඉතින් මේකෙන් බොහොමත් හොඳයි අතරම සතිය කුරුදු කරන එක ඒත් එක්ක ওই කියන කාරණා ඒ විදිහට තේරෙන්න පුළුවන් කමක් තියෙවි. කමක් නැහැ ඒක සාධාරණ වෙන්න පුළුවන්. සානසතා පොඩි ප්‍රශ්නයක් මේ දැන් අර උපේක්ඛා සම්බොජ්ජංගය ඒක කියනවානේ සමාහිත චිත්ත රාජ්‍යුපේක්ඛිතා කියලා කියන්නේ සානස මොකක්ද අර ඒක නිකන් ඒ චිත්ත කොහොමද අජුපෙක්කිතා කියන්නේ ඒක මොකක්ද සඳහන් ආර්ථේ අජුපෙක්කිතා කියලා කියන්නේ ඒක ඔගේ පාලි එකේ සිංහල අර්ථය මොකක්ද දන්නවද ඒකේ තියෙන්නේ ආලම්බන අධ්‍යක්ෂණය කරයි කියලා. එහෙමයි. <laughs> හිතා ගන්න බෑ ඒක. ඒකයි. ඒක හැම එකටම නෑසන තර දෙවිනි පාර බොජ්ජංග විස්තර කරන තැනේ තියෙන්නේ. තමයි තියෙන්නේ. හේතුව ආවේ මම හිතන්නේ පළවෙනි පාර අපිට ওই කියන බොජ්ජංග ටික එනකොට සමාධියට පැමිණියා වුණාට ප්‍රීතියට ආවා වුණාට ඒක නිකන් අර නිකන් ඉල්පෙන ප්‍රීතියක් වගේ කියලා කියන්න පුළුවන්. ඉල්පෙන සමාධියක් වගේ කියලා කියන්න පුළුවන්. දැන් අපේ වුණත් තියෙනවා භාවනාවට එනකොට අපිට ඔය කියන මුදු සහැල්ලුකම කියන එකට එන්න පුළුවන්. නමුත් ඉන්න අමාරුයි. එනවා යනවා එනවා යනවා යනවා. අන්න ඒ වගේ. නමුත් ඒ කියන ඇවිල්ලා ඉන්න මොහොත තුළ අපි හිතමු ඒක විනාඩියක් දෙකක් හරි කමන්නේ. ඒක පවත්වා ගන්න අපිට හිතේ තැම්පත්කමක් තියනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉවසීමක් තියනවා වෙන්න පුළුවන්. නමුත් දෙවෙනි වතාවේදී ඔය කියන බොජංග දෙවෙනි කවුමෙදි කියලා කියමුකෝ අපි. ඒ වගේ මට්ටමකට එනකොට ආපහු සිහියට ඇවිල්ලා ඒකෙදී ඔන්න සම්පජඤ්ඤයත් එක බලනකොට එතනදී අපි ඉන්නේ අර හොඳ හිරේ tempatකමක් කියන මනසකින් හින්දා අපිට මේක අභ්‍යන්තරගත කරගන්න ලේසි වටපිටාවක් සකස් වෙයි කියන එක තමයි මගේ නම් අදහස වෙන්නේ. ඒ කියන්නේ අර මූලිකව තිබිච්ච අර ඉල්පෙන හිත වෙනුවට දැන් හිත අභ්‍යන්තරයට කිට්ටු කරගන්න ලේසි වෙන විදිහේ වටපිටාවක් සකස් වෙයි කියන එක තමයි මගේ අදහස වෙන්නේ ඔකට නම්. එතකොට අර හිත ගැන වුණත් කියනවා නේද අර චිත්ත අධිචිත්ත කියලා වචන සඳහන් වෙනවා. මේක එතකොට අර මූලිකව තියෙන හිතේ ස්වභාවයන් ටික තේරුම් අරගෙන ඊට පස්සේ ගැඹුරු හිතකට නැත්තම් යටි හිතකට කියලාත් ඔක කියනවා. අන්ද නැහැ. ගැඹුරු හිත වෙන්නත් පුළුවන්. අන්න ඒ වගේ එකකට ඊළඟටපත් වීම වගේ එහෙම ස්වභාවයකට එන්නත් පුළුවන්. අනේ ඒ වගේම මේක අර අභ්‍යන්තරයෙන්ම ගත වෙනවා. බාහිරට පණින්නේ නැතුව වගේ. අන්නේ ස්වභාවයක් වගේ කියලා හඳුන්වන්න පුළුවන් මම හිතන්නේ. එහෙමයි මම. එහෙමයි තමයි. කමඨාන් වார்த்தාව කියන එක ඇත්තටම ඔලුවකක්ම වගේ වෙන්නත් පුළුවන්. නමුත් ඔයයන්ට මම හිතනවා අද තේරෙන්නේ නැති කියලා ඒක ඒ තරමටම මම ඕකේ පස්සේ එළෙව්වේ ඇයි කියලා. මොකද අවසානයේදී අපිට ප්‍රයෝජනවත් වෙන්නේ ඕක විතරයි. ඇත්තටම කියනවා නම් ඕකම විතරයි. ඒ කියන සිහියේ ලක්ෂණ ටිකම තමයි අවසානයේදී අපේ ගමන අරන් ඒකයි මම මේකට මේ තරම්ම මේ තරම්ම මේ තරම්ම කතා කළේ සහ මේ තරම්ම එළෙව්වේ ටිකක්.